නමෝ තස්ස භගවතු හරතු සම්මෝ සම්බුද්දස්ස මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සෝතාපන්න ක්‍රමවේදය තුල අපිට වඩා ගන්න පුළුවන් එක සම්මාදිට්ඨියක් සම්බන්ධයෙන් මොකද්ද මේ සෝතාපන්න භාවය තුල අද විශේෂයෙන් සාකච්ඡා කරන සම්මාදිට්ඨිය කියලා ඇහුවොත් සියලු දේ තුලින් තමන්ගේ දුර්වලකම අඩුපාඩුව දකින සම්මාදිට්ඨිය හැම දේ තුළින්ම තමන්ගේ වරද තමන්ගේ අඩුව දකින්න සම්මාදිට්ඨිය සියලු ක්‍රියාකාරීත්වයන් තුළ තමන් වැරදි කියන දකින සම්මාදිට්ඨිය මේ කාරණාව අද විශේෂයෙන් අපේ සාකච්ඡාවට භාජනය කරන්නේ අද අපි හැමෝම තම තමන් වඩන ඒ හාර්ය මාර්ගයන් තුල කමඨාන් තුල අපි පුරුදු කරන භාවනා තුල මේකේන හඩුව තියෙනවා හැම ක්‍රියාවක් තුළින්ම තමන්ගේ හඩුව දකිනවනම් තමන් වැරදි කියලා දකිනවනම් තමන්ගේ දුර්වලකමක් කියලා දකිනවනම් එයා තමන්ව දකින කෙනෙක් මේ බම්බයක් විතර උස තියෙන කය තුලට සීමා වෙලා පවතින කෙනෙක් ලෝකයේ කිසිම කෙනෙකුට දොස් කියන්නේ නැතුව කිසිම කෙනෙක් නිඳා කරන්නේ නැතුව අපාස කරන්නේ නැතුව එලා දකින්න නැතුව තමන්ගේ දුර්වලකමක් තමන්ගේ අඩුවක් තමන්ගේ වරදක් කියලා ඒක නියතමානිව තමන් පිළි අරගෙන ඒක નિවරදි කරගන්නවා නම් ඒකත් දාසක් මණ්ඩල සම්මාදිට්ඨිය වලින් එක සම්මාදිට්ඨියක් මේම සම්මාදිට්ඨිය මේම සෝතාපන්න ඵලයක් තියෙනවායි කියලා අපිට සමහරට විශ්වාස කරගන්න බැරි වෙනවා හැබැයි එම තිබුණ බවට සාක්ෂියකුත් තියෙනවා ඒක තමයි තථාගතයන් වහන්සේ ජීවමාන වැඩ කරන කාලේ බොහොම පුංචි රාතන් වහන්සේ නමක් හිටියා පොඩි කෙනෙක්. කවුරු හරි ඇවිල්ලා උන්වහන්සේට චෝදනා කරනවා ස්වාමීනි මේක හරියට හොදලා නැහනේ. සමා වෙන්න දැන් හොදනවා. ඔබ වහන්සේ අතු ගන්නකොට පිළිවෙලට අතු ගාලා නැහනේ. සමා වෙන්න දැන් අතු ගන්නවා. බලනකොට උන්වහන්සේ නෙමෙයි අතු ගාලා තියෙන වෙන කෙනෙක්. ඒක හරියට කරලා නැහැ. උන්වහන්සේ නෙමෙයි හොදලා තියෙන වෙන කෙනෙක්. ඒක හරියට හොදලා නැහැ. නමුත් මම කළේ නැහැ. අසුවලා කළේ. මම දන්නේ නැහැ මේ විදිහට චෝදනා කරන්නේ වෙන කෙනෙක් පාවල දෙන්නේ ඒක තමන්ගේ හඩුව, තමන්ගේ වරද, තමන්ගේ දුර්වලකම මේම නියතමානීව පිළිහරගෙන ඒක නිවැරදි කරනවා. බලන්න කොබවන්ස කොස්ස හරියට තැනක තියලා නැහනේ. සමාවෙන්න ස්වාමිනී දැන් තියන්න. අරගෙන ගිහලා පිළිවෙලට තියනවා. ඒක තිබ්බේ කවුද? ඇයි එහෙම තිබ්බේ කියලා ඒව හොයන්නේ නැහැ. අතුවල අතියලා ගියේ මම නෙමෙයි කියලා එහෙම තවත් කෙනෙක් පාවල දෙන්නේ චෝදනා කරන්නේ මේක නිවැරදි දැක්මක්. අද වර්තමානයේ ජීවත් වෙන අපේ ජීවිතවල අනන්ත මේ දුර්වලකම් තියෙනවා. කෙනෙක් මොනවාරි වරදක් කරා නම් දුර්වලකමක් තිබුණා නම් එයාගේ චරිතවල අඩුපාඩුවක් තිබුණා නම් අපි ඒක හෙලා දකිනවා. බලන්න ගිලම්පස වළඳලා කෝප්පෙ මෙතනින් තියලා ගිහලා අතු අසුවල් ස්වාමීන් වහන්සේ අසවල් ස්වාමීන් වහන්සේ කිසිම පිළිවෙලක් නැව හොදලා තියන්නේ මම දැක්කනම් ඒ වගකීම මට ආවනම් මම හොදන්න එපාය. එයාගේ දුර්වලකමක් තියෙනවා. හැබැයි දුර්වලකම එයා දන්නවනේ ඒක නිවැරදි කරගන්නවා. ඒක දැනගන්නවත් එයාට දැනුමක් නැහැ, අවබෝධයක් නැහැ. එහෙනම් එයා පොඩි ළමෙක් වාගේ. එයාගේ හඩුව එයාට තේරෙන්නේ නැහැ. එයාගේ දුර්වලකම එයාට තේරුම් ගන්න බෑ. එහෙනම් ඒ දුර්වලකම් අඩුපාඩු තේරෙන අපි එයාගේ දෙමව්පියෙක් වාගේ ඒක නිවැරදි කරගන්න ඕනේ. පොඩි ළමයි පුංචි කාලේ අපි දන්නවා ඒගොල්ලෝ වැසිකිලි යන්නේ. ඔඩොක්කේ නිදාගෙන ඉන්න ගම වැසිකිලි කරනවා. උරයිසේ අහන්සිලා ඉන්න ගම චූ දානවා. ඇයි? එයා දන්නේ නැහැ. වැසිකිලි කැසිකිලි කරන්න ඕන පිළිවෙල එයා දන්නේ නැහැ. එයාට ඒක තේරෙන්නේ නැහැ. හැබැයි දෙමව්පියෝ දන්නවා එයාට ඒවා තේරෙන්නේ නැහැ. නමුත් අපට තේරෙනවා. ඒගොල්ලෝ ඕදලා පිරිසිදු කරලා ඒ හැඳුම් මාරු කරලා පිළිවෙල කරලා තියාගන්නවා. එහෙම තමයි නඩත්තු කරන්නේ. තේරෙනවා අඩුයි නම් තේරෙන කට්ටියට ඒගොල්ලෝ දරුවෝ වෙනවා. හොඳටම තේරෙනවා නම් තේරෙන්නේ නැති කට්ටියට ඒගොල්ලෝ දෙමව්පිය වෙනවා. මේක විශ්ව ධර්මතාවයක්. අමා මෑණි තථාගතයන් වහන්සේ කියලා අපි ඇයි කියන්නේ? උන්වහන්සේට මේ ලෝකේ තේරෙන ප්‍රතිශතය වැඩි. ඒ නිසා උන්වහන්සේ ලෞතර බුදු වෙලා සියලු සත්වයන්ගේ දෙමව්පිය බවටපත් වුණා. මව්වරු 100කගේ කරුණාවෙන් උන්වහන්සේ සම්පූර්ණකම ලැබුවා. ඒත උන්වහන්සේට තේරෙන ප්‍රමාණය වැඩි. අපි දුර්වලයි. රාගය තියෙනවා, ලෝභය තියෙනවා, ద్వේෂය තියෙනවා, මෝහය තියෙනවා. අපි මේ ලෝකේ ජීවත් වෙන හැම මොහොතෙම කෙලෙස් එක්ක. ඒ නිසා අපි තථාගතයන් වහන්සේගේ දරුවෝ වුණා, ශ්‍රාවකයෝ වුණා. අපි මේ ජීවත් වෙන මේ රක්ෂිත භූමිය තුල අපෙත් එක්ක වාසය කරන සහෝදර සංඝයාගේ මාර්ගයේ දන්න කට්ටිය ප්‍රත්‍යක්ෂ කරපු කට්ටිය ආර්යවරු ඉන්න පුළුවන්. ඒ වගේම තමයි අඩුපාඩුත් එක්ක කෙලෙස් එක්ක දුර්වලකම් එක්ක අනුවණකම් එක්ක අපෙත් එක්ක වාසය කරන්න පුළුවන්. එහෙම ඉන්න සහෝදර සංඝයාට අපේ දැනුම වැඩි නම් අපට තේරෙන ප්‍රතිශතය වැඩි නම් ඒ අයට සාපේක්ෂව දුර්වලකම් අඩු නම් අපි ඒගොල්ලන්ගේ දෙමව්පියෝ වෙන්නට ඕනේ. ඒ අයගේ උපස්ථායකයෝ වෙන්නට ඕනේ. ඒ අයගේ සේවකයෝ බවටපත් වෙන්න ඕනේ. ඒ අඩුපාඩු දුර්වලකම් හැම එකක්ම දැකලා අර පොඩි ළමයින්ගේ අඩුපාඩු ඒ කලබලකාරීත්වයන් වැඩි හිටියෝ නිවැරදි කරනවා වාගේ අපි ඒ පිට දරා ගන්න ඕනේ. අපි ඒවා නිවැරදි කරන්න ඕනේ. අවුල් ඒවා, නිර්වුල් වෙලා ඒ අඩුපාඩු හැම එකක්ම අරිගස්සන්න ඕනේ. ඒ වගකීම අපට තියෙන එක සම්මාවන්. රෙදි ටික හොදලා, සිවුරු ටික හොදලා වේලෙන්න දානවා වැස්සට ළඟයි ගණ්ඩ හැමතක වෙලා. ඒ ගැන කල්පනාවක් නැහැ. හැබැයි අපිට තේරෙනවා සීතල උලඟ දැන් වහින්න එන්නේ. එහෙනම් ඒ සිවුරු ටික පිළිවෙලට අරගෙන ඒක නවලා උන්වහන්සේ ළඟට ගිහිල්ලා ස්වාමිනේ ඔබ වහන්සේගේ සිවුරු ටික වැලේ තිබුණා වහින්න එනවා. මේ වෙනකොටත් වේලිලා කියලා ඒක බාර දෙන්න ඕනේ. අර පුංචි සාමණේර රාතුන් වහන්සේ ළඟ තිබිච්ච ගුණය ඒ සම්මා දිට්ඨිය අද අපි ළඟ නැති නිසා අනන්ත අප්‍රමාණ චෝදනා විවේචන ඒ ගැටුම් වලට හේතුවක් වෙලා නේද අසුවලා මෙතන සුද්ධ කළේ අසුවලා කුණු ටික අස් කරලා නැහැ. ඒක අසුවලාම කරනකම් අපි බලාගෙන ඉන්නවා. මෙසුවලා කරන්නේ නැහැ ඒක. ඇයි එයා හිතනවා ඒක අසුවලාගේ එකක්. එහෙනම් අපේ දුර්වලකම් අඩුපාඩු නිසා අපේ ಗುಣධර්ම පිරියලා ඒ සහෝදර සංඝයාගේ අතර තියෙන්න ඕනේ සතුට, සාමය, ප්‍රීතිය, සමගිය මේවා පිරිහිලා කෙනෙකුට යමක් බැරි ගෑන්න බෑ. ඒක බැරිම වෙලා යන්න හරිනවා. ඒක නිවැරදි කරන්නේ ඒක තමන්ගේ අඩුව තමන්ගේ දුර්වලකම කියලා ඒක අරිගස්සන්න. එහෙම උපස්ථාන කරන මානසිකත්වයක් අපට නෑ. දහසක් මණ්ඩල සම්මාදිට්ඨි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් සෝතාපන්න වෙන සම්මාදිට්ඨි ක්‍රම 1000ක් තියෙනවා. ඒකේ වටිනාම උත්තරීතරම අවස්ථාවක් තමයි විශේෂම සම්මාදිට්ඨියක් තමයි හැමතැනම තමන්ගේ හඩුව දකිනවා. මිනිස්සු අපට බයිනවා නිඳා කරනවා අපහාස කරනවා ඒ හැම මොහොතෙම ඒ කට්ටියගේ අඩුවක් නෙමෙයි දකින්නේ ඒම බැනුම් ආන්න මගේ හඩුවයි මම දකින්නේ ඒ වගේ නින්දාවකට මම සුදුසුකම් ලැබුවා. ඒ සුදුසුකම් යහඩුවයි දකින්නේ. මේ වගේ අපාසකම් වලට මුණ දෙන්න මම මේ වගේ දුර්වල චරිතයක් උනානේ ඒ චරිතයේ ඇසිරීමේ අඩුව මේ දකින්නේ හැම මොහොතෙම මමයි වැරදි හැම මොහොතෙම තමන්ගේ හඩුව තමන්ගේ දුර්වලකම මෙන්න මේක අවංකවම නියතමානිව අර පුංචි සාමණේර රාතන් වහන්සේ වාගේ පිළිගන්නවා නම් එයා තුල සම්මාදිටියක් තියෙනවා ආහාර පාන ලැබුණාම ඒ ලැබෙන දේ තුලින් තමන්ගේ කුසලය දකිනවා නොලැබුණාම අකුසලයේ දකින්න ඒ දෙකේම තියෙන තමන්ගේ අඩුවක් නෙමෙයිද ලබා ගන්න බලාපොරොත්තුෙන් දුන්නා. ඒ අඩුව නිසා තමයි මේ අද භුක්ති විඳින්නේ. තිබිච්ච දේවල් දුන්නේ නැහැ. ඒවා අත්හැරියේ නැහැ. ඒ නිසා මොකවත් ලැබිලා නැහැ. ඒ තැන් දෙකේම තමන්ගේ හඩුව දකිනවා. තමන්ගේ දුර්වලකම දකිනවා. මෙන්න මේ කමඨාන යම්කිසි භාවනා යෝගයක් වඩනවා නම් හැම මොහොතක් ගන්න තමන්ගේ අඩුව දකිනවා තමන්ගේ දුර්වලකම දකිනවා ඇයෙන වචන වලින් Tamange දුර්වලකම් අඩුපාඩු දකිනවා. අනේ කොයි වෙලේ ගත්තත් මට්ට කුණ්ඩලි ජාතකයේමනේ කියන්නේ. අපේ ගුරුවරයා වෙන මොකවත් කියන්නෙම නෑනේ. හැමදාම මේ මට්ට කුණ්ඩලි මට්ට කුණ්ඩලි කියලා කියනවා කියන හිවරයක් නෑ. ඒ හිමාලයේ සිටිය තාපසයෙන් ඒ තාපසයාගේ ශ්‍රාවකයන්ට එකම කමඨානයි දේශනා කරන්නේ. පඨවි ධාතුව තුල එක කමඨාණක් තියෙනවා. ඒකට අදාළ දේශනාවක් තියෙනවා. හැමදාම ඒක කියනවා. ගෝලියෝ 12ක් විතර හිටියා. මාස ගාණක් යනකොට දෙන්නේ කතුරුදාන් වුණා. ගුරුවරයාට තේරෙනවා මේක තමයි මගේ අඩුව කියලා. ඒත් ඒ අඩුව හදාගත්තේ නැහැ. ඒ අඩුව හදාගන්න ක්‍රමයකුත් නැහැ. ඒ ශ්‍රාවකයෝ කල්පනා කළා මොකද්ද මේකට කරන්නේ ගුරුවරයාට උපදෙස් දෙන්න බෑ ගුරුවරයාගේ අඩුව පෙන්වන්න බෑ ප්‍රශ්නයක් දැන් තියෙනවා ඒකට උත්තරයක් නෑ කරබාගෙන හිටියා තවත් මාස ගාණක් යනකොට තවත් දෙතුන් දිනක අතුරුදාන් වෙලා අවසින්න කට්ටිය උදේට නෑ උදේ ඉන්න කට්ටිය අවස නෑ ওই වගේ තත්ත්වයක් ඇති වෙලා අන්තිමට දෙන්නෙක් ඉතුරු වුණා ඒකෙන් එක්කෙනෙක් මම හඳුරන නිසා එයාවිලා මගෙන් අහනවා ප්‍රශ්නයක්. ස්වාමිනී අපේ ගුරුවරයාගේ මෙම ප්‍රශ්නයක් තියෙනවා. පුළුවන් ද බැරිලා ඇවිල්ලා මේක පොඩ්ඩක් පාදලා දීලා මේක අදා ගන්න 12 දිනෙන් දැන් දෙන්නෙක් බවට පත් වෙලා 10ක් අතුරුදාන් වුණා අපිත් අතුරුදාන් වෙයිද දන්නේ නැහැ කියලා කියනකොට මට hina ගියා ඒ ශ්‍රාවකයාට තේරුණා ඒ ඒ කමඨානේ දේශනාව මට වැටුණ බව එයා මගෙන් ආනවා ස්වාමිනී ඒ දේශනාව ඔබ වහන්සේට තේරුණ බවට අපට පෑදිලි ඒකේ යථාර්ථය කියන්න කියලා ඒ තාපසයා මා ගාම්භීර ධර්මයක් දන්නවා මේ ලෝකේ එයා සම්මාදිට්ඨියක් දන්නවා මේ ලෝකයේ මේ පංච භූතවල ක්‍රියාකාරීත්වය යථාර්ථයේ නිවැරදිව ප්‍රත්‍යක්ෂ කරන කරපු කෙනෙක් එයා හැබැයි ඒක කියන්න, ඒක අහන්න, ඒක වඩන්න විශාල ඉවසීමක් තියෙන්න ඕනේ. එහෙම නැතු ඒක අහෙන්නේ නැහැ, ඒක වැඩෙන්නේ නැහැ, ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. ඒ සුදුසු ශ්‍රාවකයා තෝරගන්න ඒ මා ඉවසීම තියෙන ශ්‍රාවකයා තෝරගන්න මා සාගරය වාගේ ඉවසීම ඒ කන්තිය තියෙන කෙනෙක් තෝරගන්න තමයි මේ එකම දේ නැවත නැවත කියලා දේශනා කළ කලකිරවලා එපා කරවන්නේ අවසානෙට මේක ඔරොත්තු දෙන්නේ කාටද? අවසානෙට මේක වැටහෙන්නේ කාටද? ඒ හැම දෙයක්ම ඉවස ගන්න පුළුවන් කාටද? එයාට තමයි සමහර ඒ අවසාන කතන්දරේ කියන්නේ. එහෙනම් එකම බණ කියනවා නෙමෙයි. ඒ බණ තුලින් අපේ ඉවසීම පුරුදු කරනවා. එකම බණ හැමදාම කියනවා නෙමෙයි. අපේ දරා ගැනීමේ ධාරිතාව වැඩි කරනවා. එකම බණ හැමදාම කියනවා නෙමෙයි. හැම දෙයකම ඔරොත්තු දෙන ಗುಣධර්ම අපි තුල ප්‍රගුණ කරනවා. හැමදේම හැමතැනම අපට ජීවත් වෙන්න ඒ ඇසිරෙන්න හැමදේම එක එකාකාරීව දකින්න එකම දේ හැමදේ වශයෙන් දකින්න අපට ප්‍රඥාව වඩන්න කමඨාණක් දෙනවා. ගොඩාක් වෙලාවට අපිට ලැබෙන කමඨානේ යථාර්ථය අපට තේරෙන්නේ නැහැ. ගොඩාක් දුරට ගුරුවරයා දේශනා කරන ඒ කමඨානේ ධර්මය අපට ගොඩාක් දුරට වැටහෙන්න හේතුව අපේ ප්‍රඥාව මදි නිසා අපට වෙන එකක් වැටෙනවා. හැමදාම එකම බණනේ කියන්නේ හැමදාම එකම ජාතක කතාවනේ කියන්නේ කියලා අපිට එතන හැබැයි හැමදාම එකම දේ අහන්න මම දක්ෂ නෑනේ ඒ අඩුව අපි දකින්නේ නෑනේ හැමදාම එකම කමටාන දෙන්නේ. හැබැයි ඒ කමටාන තාම මන් තුළ වැඩුන්නේ නැහනේ. වැඩිච්ච නැති නිසානේ තාම කියන්නේ. ඒ හඩුව Tamanට තේරුන්නේ නැහනේ. හැමදාම උදේ ඉඳලා රාය වෙනකම් මේ අවුරුදු දෙක තුනක්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දේශනා කරනවා හැමදාම එකම කතන්දරයක් මේ කියන්නේ හැබැයි මෙච්චර කියලාත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මන් තුළ සම්පූර්ණ වුන්නේ නැහනේ අසකන දිවනාසය සමසිතීමේ ආර්ය අෂ්ටාංග මාර්ගය තාම ඇදුන්නේ නැහනේ. ඇයි මගින් තුල මිත්‍යා වාචා නැද්ද? සම්පප්පලාප නැද්ද? පරුස වාචා නැද්ද? පිසුන වාචා නැද්ද? දෙතිස් කතා නැද්ද? එහෙනම් සම්මා වාචා වැඩිලා නැහනේ. දකින්න දේවල් තුල අඩුපාඩු පේන්නේ නැද්ද? ලෝභය පේන්නේ නැද්ද? රාගික දේවල් පේන්නේ නැද්ද? එහෙනම් සම්මා දිට්ඨිය ඇදිලත් නැහනේ. අනුන්ගේ දේවල් ශ්‍රවණය කරන්නේ නැද්ද? ඇයෙන දේවල් තුලින් කම්පා වෙන්නේ නැද්ද? සම්මා සෝතය ඇදිලත් නැහනේ. දින 14න් 14 සිල් අලුත් කරනවා ප්‍රතිමෝක්ෂය දේශනා කරනවා අවද්දසා ගන්නවා ඒ කියන්නේ තාම කය හැදිලා නැහැ සීලය හැදිලා නැහැ කම්මන්තේ වායාම හැදිලත් නැහනේ පැය 24 මේ 100න් ඉන්නවද කෙලෙස් වලින් තොරව අපට සතියෙන් ඉන්න පුළුවන්කම තියනවාද එහෙනම් සම්මාසතිය හැදිලත් නැහනේ එක විනාඩි 15ක් එක අරමුණකින්ද බැරි නම් සම්මා සමාධිය ඇදිලත් නැහනේ. ඒ නිසා තමයි ගුරුවරයා අවුරුදු 4ක් තිස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ. ඒක හැදිලා නැති නිසා. ඒක වැඩිලා නැති නිසා. ප්‍රත්‍යක්ෂ වෙලා නැති නිසා එහෙනම් ඒ අඩුව අපි දකින්නේ හැමදාම එකම දේ කියනවායි කියලා අඩුවක් දකිනවා. හැබැයි ඒ එකම දේ දරා ගන්න, ආගෙන ඉන්න, ඉවසගෙන ඉන්න අපි දක්ෂ ඒ අඩුපාඩු එකක්වත් අපිට පෙනිලා නෑනේ. ඒ දුර්වලකම් එකක්වත් අපි තේරුම් ගත්තේ නෑනේ. එදා එනම් ඒ දාදෙනා ඒ තාපසයාගෙන් අතුරුදන් වුණා. ඒ දාදනයට සාපේක්ෂව අදත් ඉන්නේ ඒ වගේ දාදනෙක් නේද? අපේ දුර්වලකම් මේවා, අපේ අඩුපාඩු මේවා. එකම ධර්මතාවයක් 50 වතාවක් ඇහුවා 100 වතාවක් ඇහුවා ප්‍රශ්නයක් නැහැ. ඒ 50 වතාවම දැන් අහන්නේ දැන් ශ්‍රවණය කරන්නේ මේ දැම්මට ඇන්නේ කියලා අලුතෙන් ඉපදිච්ච කෙනෙක් පළවෙනි වතාවට අහනවා වාගේ ශ්‍රවණය කරන්න මම දක්ෂ නැහැ. ඒ ಗುಣධර්ම මන් තුල නැහැ. ඒ හඩුපාඩු අපි නිවැරදි කරගන්න ඕනේ නේද? රාතන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකේ කිසිම දෙයකට ඇලෙන්නේ නැති, ගැටෙන්නේ නැති, පුද්ගලයේ සත්‍යයක් නැති ක්‍රියාකාරී ස්වභාවයන්. එහෙනම් මම එකම දේ හැයෙනකොට මෙච්චර ගැටෙනවා නම් එක එක ඒවා විවිධාකාර දේවල් හැයෙනකොට මම මෙච්චර ඇලෙනවා නම් මෙතන පුද්ගලයේ සත්‍යයක් ඉන්නවා ඒ ක්‍රියාකාරීත්වයේ කර්මයට අයිතිකාරයෙක් ඉන්නවා මම තාම rahat වෙලා නැහනේ ඒ දුර්වලකම අඩුවවත් තාම තේරිලා නැහනේ එහෙනම් මේ ලෝකේ ගොඩාක් සම්මාදිට්ඨි ක්‍රම තියෙනවා. ඒකේ විශේෂ සම්මාදිට්ඨි ක්‍රමයක් තමයි අපි හැමෝගෙම චරිතවල තියෙන අඩුපාඩුව. අනුන්ගේ අඩුව දකිනවා, තමන්ගේ අඩුව දකින්නේ අනුන් එකතු කරනවා කියලා වරලා මම බනිනවා. අසුවලා ප්‍රාඩෝ එකක් අරගෙන අසුවලා මේ ඇපල් ෆෝන් එකක් අරගෙන අසුවලා ගෙයකුත් අරගෙන අසුවලාට විශාල ඉඩමකුත් තියෙනවා කුඹුරකුත් තියෙනවා අසුවලා විභාග පාස් කළා රස්සාවකුත් අරගෙන කියලා අනිත් සංගයා එලා දකිනවා විවේචනය කරනවා අපාස කරනවා. ඒ අපාස විවේචනය තුලින් මම පටිඝය එකතු කරනවා, ද්වේෂය එකතු කරනවා, වෛරය එකතු කරනවා. අනිත් අයගේ නින්දාව එකතු කරනවා, අපාසය එකතු කරනවා, විවේචන එකතු කරනවා, ඕපාදූප එකතු කරනවා. දැන් එයාට වඩා මම එකතු කරනවානේ. ඒ භික්ෂුව සල්ලි විතරයි එකතු කළේ. ඒ භික්ෂුව ඉඩම් විතරයි එකතු කළේ. ඒ භික්ෂුව රස්සාව විතරයි එකතු කළේ. හැබැයි මම එකතු කරලා තියනනේ 25ක් විතර. එනම් මගේ හඩුව පේන්නේ නැහැ. මගේ දුර්වලකම මට වැටෙන්නේ අනුන්ගේ දුර්වලකම් අනුන්ගේ ඒ අඩුපාඩු විතරයි මට වැටෙන්නේ මේක අර පුංචි රාතන් වහන්සේ තුල තිබිච්ච ශ්‍රේෂ්ඨ ගුණය අද අපි කිසිම කෙනෙක් ළඟ නැති ගුණය මේ දුර්වලකම් මේ අඩුපාඩු අපි නිවැරදි කරගන්නට ඕනේ තව කොච්චර කාලයක් අපි ඉපදෙන්නද? තව කොච්චර බුද්ධ ශාසනවල මේ දුර්වලකම් එක බැනුම් ආගෙන, ගුටි කාගෙන, හඬාගෙන, වැළපිගෙන, ලෙඩ වෙලා වයසට ගිහිල්ලා අපි මේකේ දුක් විඳින්නද? මේ තරම් අපාසයට පත් වෙලා අපට තාම මේකේ යථාර්ථය තේරුන්නේ නැහනේ. මේ තරම් ඉපදිලා නිඳා ලබලත් මේකේ යථාර්ථය අපට වටහා ගන්න බැරි වුණානේ. මොනතරම් දුක් විඳලත් අපිට තාම බැරි ගැවුන්නේ නැහනේ. එහෙනම් දැන් අපි මේ දුර්වලකම් නිවැරදි කරගන්න ඕනේ. හැම තැනම මගේ අඩුව මම දකින්න ඕනේ. හැම තැනම මගේ දුර්වලකම් මම දකින්නට ඕනේ. හැම ජීවිතේන හැම මොහොතක් ගානේ Tamange අඩුපාඩු දුර්වලකම් වටාගෙන ඒක නිවැරදි කරන්න දක්ෂ වෙන්න ඕනේ. මේ සම්මා දිට්ඨිය අපි වඩන්නට ඕනේ. ලෝකේ කිසිම කෙනෙක්ගේ අඩුවක් නැහැ. කිසිම කෙනෙක්ගේ දුර්වලකමක් නැහැ. කිසිම කෙනෙක්ගේ අඩුපාඩුවක් නැහැ. හැම තැනම තියෙන්නේ මගේ දුර්වලකම, මගේ අඩුපාඩුව. මගේ අනවබෝධය මෙන්න මේ යථාර්ථය තේරුම් අරගෙන වරද කාගේද වරද මගේ කියලා මම පිළිගන්න තැනට මමපත් වෙන්නට ඕනේ එයා තමයි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයා අනුන්ගේ වැරදි පිළිගන්නවා කරපු නැති දේවලුත් පිළිගන්නවා. හැම දෙයක්ම තමන් විඳ ගන්නවා. විඳ දරා ගන්න තමන්ගේ සිත සූදානම් කර ගන්නවා. ඒක දක්ෂ ආර්යවරයෙකුගේ ගුණයක් ඒක. මේ ගුණය මේකින කමඨාන වඩන ආර්ය ශ්‍රාවකයෝ එක තැනක වරද්ද ගන්නවා. හැමතැනම මගේ අඩුවක් මගේ වරදක් කියලා දකින්න කෙනා ඒ ඒ දකලා එයාට හිතෙනවා දැන් හැමතැනම මං වරද පිළිගන්නවා හැමතැනම දුර්වලකම පිළිගන්නවා හැමතැනම මගේ අඩුපාඩුව මං පිළිගන්නවායි කියලා කියන දේ තුලින් දැන් ඒම ಗುಣධර්ම මන් තුල තියෙනවායි කියලා ඒ ಗುಣධර්මත් මගේ කියලා ගත්තාම අර තිබිච්ච නියතමානිකම මාන්‍ය බවටපත් වෙනවා ඒ තිබිච්ච යටහත්පාත්කම් කම දැන් හාංකාරයේ ිතුවක්කාරකම බවට පත් වෙනවා. ඒක දැන් කන පිට හැරෙනවා. බලන්න මාර්ගය හරි ගිය වගේම මාර්ගය වැරදෙන විදිය වැඩුණා වගේම දැන් පිරිනවනේ මාර්ගය. කලින් හැම වරදක්ම මගේ කියලා Taman තේරුම් ගත්තා පිළිගත්තා. දැන් එහෙම පිළිගන්න එක මගේ ළඟ තියෙන ගුණයක්. මං ළඟ උත්තරීතර ගුණයක් තියෙනවා මොකද්ද හැම තැනම මගේ හඩුව කියලා පිළිගන්නවා මම එතනදී මම වර්ධකාරයා වශයෙන් මම පිළි අරගෙන නියතමානි වෙනවා ඒ ගුණය මං ළඟ තියෙනවයි කියලා දැන් එයා මාන්නය වඩනවා තමන්ට වටිනාකමක් දෙනවා පාරට්ටු කරගන්නවා තමන්ට ප්‍රශංසා කරගන්නවා මේ වගේ ಗುಣ තියෙනවා හැමතැනම තමන්ගේ අඩුව දකින ගුණේ මට තියෙනවා තමන්ගේ දුර්වලකමක් කියලා පිළිගන්න ගුණය තියෙනවා. කිසිම කෙනෙක් එලා දකින්න නැතුව, නිନ୍ଦାපාස කරන්න නැතුව, මේ හැම දෙයකම අයිතිකාරයා, වරදකාරයා තමන් කියලා නියතමානිව අවංක එක බාර ගන්න, ඒ ಗುಣ ටික මගේ ළඟ තියෙනවායි කියලා දැන් එයා මාන්නය නඩත්තු කරනවා. දැන් ඒ ශ්‍රාවකයා හිතුවක්කාර ශ්‍රාවකෙන් උඩඟු ශ්‍රාවකෙන් මාන්‍ය අධික ශ්‍රාවකෙන් දැන් බලන්න අපේ ಗುಣධර්ම පිරිහෙන හැටි ඒ සම්මාදිට්ඨි ගුණය වඩන්න ගිහිල්ලා ඒක තුළ මිත්‍යාවක් වැඩිච්ච හැටි කෙලෙසයක් නිර්මාණය වෙච්ච හැටි එහෙනම් මේ ලෝකේ හැම තැනම අපි ජීවත් වෙන හැම තැනම සතර ඉරියව් එකෙන්ම අපි අපේ අඩුව දකිනවා අපේ දුර්වලකම දකිනවා මමයි වරදී මගේ වරද කියලා මම ඒක පිළිගන්නවා. ඒ පිළිගැනීම මගේ ගුණය කියලා මම පිළිගන්නේ එහෙම ගුණයක් වෙච්ච මම පිළිගන්න එකත් මගේ අඩුවක්. හැමතැනම මමයි වැරදි කියලා මම පිළිගන්නවා. ඒ පිළිගන්න දේ මගේ ගුණය නෙමෙයි. ඒක මගේ මාන්නය. බලන්න අර ඇතිවෙච්ච මාන්නයත් Taman නියතමානි කරගත්ත ඇටි. ಗುಣ තුල ಗುಣ වඩනවා. කමඨාන තුලත් කමඨානක් වඩනවා. භාවනාව තුල භාවනාවක් කරනවා. එයා ශ්‍රේෂ්ඨ ශ්‍රාවකෙක්. අද අපේ ජීවිතවල අපි ಗುಣ වඩනකොට ඒ ಗುಣ තුලින් ඇදෙන මාන්නය දැන් අගුණයක් නම් දැන් ಗುಣ තුලින් ගුණයක් තමයි වැඩෙන්න ඕනේ. හැබැයි ගුණය තුලින් අගුණයක් වැඩෙනවා. භාවනාව තුල භාවනාව නේද කෙරෙන්න ඕනේ. භාවනාව තුල කලබලකාරීත්වයක් ගොඩ නැගෙනවා. මේවා පිරිහීමේ ලකුණු. මේවා තමයි ඒකපුද්ගල පරාභව සූත්‍රය. Taman තුලින් Taman පිරිහෙනවා. තමන් ಗುಣධර්ම වඩන්නේ ಗುಣධර්ම නිතර පුරුදු පුහුණු කරන්නේ අර පිරියන එකෙන් වළක්වන්න. හැබැයි ඒ ಗುಣධර්ම වැඩිලා ඒ ಗುಣධර්ම දියුණු වෙලා ඒක තුලේ මාන්නේ උඩඟු අහංකාර ඉතුවක්කාරකම ඇදිලා අර ಗುಣධර්ම ටික ඒමම පිරීලා යනවා. අර තිබුණට වඩා ප්‍රපාතයට ගිහිල්ලා මේ වගේ දුර්වලකම් අනන්ත අප්‍රමාණ අපේ චරිතවල තියෙනවා අපේ ජීවිතවල තියෙනවා ඒවා නිවැරදි කරගන්නට ඕනේ හැම මොහොතෙම සහෝදර සංඝයා ඉදිරියේ Taman නියතමානී වෙන්න හැම අඩුවක්ම තමන්ගේ අඩුවක් වශයෙන් දකින්න අනිත් අයගේ දුර්වලකම් දකින්න එපා. ඒක දකින මගේ අඩුව, මගේ දුර්වලකම, මගේ අනවබෝධය අනිත් අය හෙලා දකින, අනිත් අයගේ දුර්වලකම් විවේචනය කරන, අනිත් අයට අපහාස කරන, ඕපදූප හොයන, සමච්චලයටපත් කරන මගේ අඩුව කියලා, තමන්ගේ අඩුව කියලා ඒක දකින්න හැබැයි එහෙම දකින්න එක තමන්ගේ ගුණයක් කියලා දකින්න එපා. එහෙම එහෙම ගුණයක් මන් තුල තියෙනවා නෙමෙයි. එහෙම ගුණයක් තියෙනවා කියන මගේ මාන්නය ඒ අඩුවක් දකින්න. ඒකත් තමන්ගේ අඩුවක්. මෙන්න මේ විදිහට මේ කමඨාන වඩන්න පුළුවන් නම් මේ ආකාරයට මේ ಗುಣධර්මයේ පුරුදු පුහුණු කරන්න පුළුවන් නම් මේ ලබාපු මිනිසත් භවයේ අපි හැමෝම පිරිණිවන් පානවා කියන එකට ගුරුවරයා වශයෙන් මම අප වෙනවා මේ ආර්ය ಗುಣධර්ම මේ උත්තරී මනුෂ්‍ය ධර්ම අපේ චරිතවල තාම මේ වෙනකොට බැබලෙන්නේ නැහැ. ඒවා පුංචි පහනක් වශයෙන් පොඩි ආලෝකයක් වශයෙන් පවතින්නේ අනන්ත අප්‍රමාණ තැන්වල ඒකේ ආලෝකය නිවිලා යනවා. කෙනෙකුට බැරි වෙන දේ අපි ඒක කරන්නට ඕනේ. කෙනෙක්ගේ දුර්වලකම අපි අපේ පිටේක දරා ගන්නට ඕනේ. හැම මොහොතෙම අපේ වරද අපේ අඩුව කියලා අපි දකින්නට ඕනේ. අනිත් අය එලා දකින්න අපාස කරන, නිඳා කරන ඒ අගුණ වලින්, ඒ කෙලෙස් වලින් අපි නිදහස් වෙන්නට ඕනේ. හැම මොහොතෙම අපේ අඩුව කියලා අපේ දුර්වලකම අපේ වරද කියලා අපි පිළිගන්නවා. ඒකම කාලය පුරුදු කරනකොට පුහුණු කරනකොට අපේ ಗುಣධර්මයක් වෙනවා ඒවා. හැබැයි එහෙම ಗುಣධර්ම Taman තුල තියෙනවයි කියලා ඒවා මෙනෙහි කරනකොට ධම්මාන්‍ය උඩඟු ආංකාරය ඇති වෙලා අර තිබිච්ච ಗುಣධර්මත් පිරිහිලා අර තිබුණට වඩා අපි සම්පූර්ණයෙන්ම අපිලිකුල බවට අපිරිසිදු බවට පත් වෙනවා එහෙනම් අපේ චරිත අපිරිසිදු නොවෙන්න අපේ හිරියාව අපේ ඇසිරීම පිළිකුලටපත් නොවෙන්න ඒ අගුණවලත් අපි ගුණවල දකින්නවා වාගේ ගුණවලත් ගුණයක්ම දකින්නට ඕනේ ඒක තුල කවදාවත් අගුණයක් වඩන්නේ නැහැ අගුණයක් දකින්නේ නැහැ එහෙනම් මේ කමඨාන වඩන ආර්ය ශ්‍රාවකයා බොහොම පරිස්සමෙන් වඩන්න ඕන තැනක් තමයි හැමතැනම තමන්ගේ අඩුව තමන්ගේ දුර්වලකම කියලා පිළිගන්නවා අනිත් අය එලා දකින්නේ හැබැයි තමන් අඩුව වශයෙන් පිළිගන්නවා දුර්වලකම වශයෙන් පිළිගන්නවා අනිත් අය එලා දකින්නේ අපාස කරන්නේ කියන එක තමන්ගේ ගුණයක් නෙමෙයි එහෙම ගුණයක් දකිනවා එකත් ඒකත් තමන්ගේ අඩුවන් ඒක තමන්ගේ මාන්නයක් ඒක තුල Tamange මුලාවක් මෙන්න මේකත් නිවැරදි කරගෙන අර ආලෝකයේ තව තවත් වැඩි කරනවා. ඒ ගුණය තව තවත් ශක්තිමත් කරනවා. මේක මේ ලෝකේ ජීවත් වෙන්න තියෙන නිවැරදි දැක්මක්. සම්මා දිට්ඨියක් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ අපට වැරදිලා තියෙනවා. අපි ಗುಣ වඩන්න ගිහිල්ලා අපට වැරදිච්ච තැන් අනන්තයි අප්‍රමාණයි. ඒ හැම තැනක්ම අපි නිවැරදි කරගනිමු. අපේ දුර්වලකම් අදාගනිමු. මේ ලබාපු මිනිසත් භවයේ වත්‍රාත් වෙලා පිරිනිවන් පාන්න. එහෙනම් මේ මාර්ගය වඩන මේ ආර්ය ගුණ පුරන යම්කිසි ආර්ය ශ්‍රාවකයෙක් ඉන්නවා නම් උපාසකයෙක් ඉන්නවා නම් එයා මේ කියන දුර්වලකම් තමන්ගේ චරිතයේ තියෙනවද කියලා එක නෙමෙයි දැන් මේ තප්පරේ ඉඳලා මෙයා ගවේෂණය කරන්නට ඕනේ හැමතැනම මම මගේ අඩුව දකින්නවද අනුන්ගේ අඩුව දකින්නවද කෑම ටිකක් කම්බ වුණා ලුණු නැහැ ලුණු දාන්න බැරි වුණා ලුණු දාන්න නැතුව යලා ඒ අයගේ අඩුව දකින්නවා ලුණු නැතුව කන්න මම දක්ෂ නැහැ ඒ තමන්ගේ අඩුව දකින්නේ මේ කුටි හරිය අපිලි වෙලයි මේක තුල කොහොමද ජීවත් වෙන්නේ මේක තුල හරියට විවේකයේ මදි හැබැයි මේක තුල විවේක වෙන්න මම දක්ෂ නැහැ බඩු මුට්ටු වැඩි අවිවේකයි කියලා දොස් කියන්න මම දක්ෂයි මොනතරම් දුර්වලකමක්ද මේ කුටිය හැමදිලා නැහැ. මේ පරිසරය හැමදිලා පිරිසිදු කරලා නැහැ කියලා අඩුවක් දකිනවා. දොස් කියන්න දක්ෂ වෙනවා. ඇයි අපිට ඉඳලා අරගෙන එයා බටේ පරිසරය හැමදින්න බැරිද? කොස් අරගෙන ඒ කුටිය හැමදිලා පිරිසිදු කරන්න බැරිද? ඒ බැරිකම මගේ අඩුවක් නේද? තමන්ගේ අඩුව දකින්නේ තමන්ගේ දුර්වලකම දකින්නේ අසුවලා මේක කළේ නැහැ මෙසුවලා මේක කළේ නැහැ කියලා අර කොයිදෝ ඉන්න අයට දොස් කිය කියන නිඳා කර කර අපාස කර කර විවේචනය කර කර එහෙම අපාගාමි වෙන්න මම දක්ෂ වුණා ඒ විදිහට කෙලස් වඩාගෙන මේ ලෝකේ නැවත නැවත ඉපදෙන්න මම දක්ෂ වුණා. ඒවා නිවැරදි කරගෙන පිරිණිවන් පාන්න මම අදක්ෂ වුණා. මේ අඩුව කවදාවත් මම දැක්කේ නෑ. මේ දුර්වලකම මම කවදාවත් තේරුම් ගත්තේ නෑ. දැන් ඒවා තේරුම් ගන්න, ඒවා නිවැරදි කරන්න, හදා ගන්න. මේ මිනිසත් භවේවත් රාත් වෙලා පිරිණිවන් පාන්න. එහෙනම් මේ ಗುಣධර්මයේ මේ සම්මාදිට්ඨිය වඩන ආර්ය ශ්‍රාවකයා මේ සම්මාදිට්ඨිය නැවත නැවත වඩනකොට හැමතැනම තමන්ගේ අඩුව දකිනවා හැමතැනම තමන්ගේ දුර්වලකම දකිනවා හැමතැනම තමන්ගේ මෝඩකම දකිනවා මේ ලෝකේ කිසිම කෙනෙක් වරදක් කරලා නැහැ කිසිම කෙනෙක්ගේ අඩුවක් නැහැ හැමතැනම මගේ අඩුව මගේ දුර්වලකම කියලා දැකලා ඒක ගුණයක් වශයෙන් දැකලා ඒක තමන් තුළ තියෙන වටිනාකමක් වශයෙන් දැකලා තමන්ගේ චරිතය අලංකාරයක් වශයෙන් දැකලා ඒක ඒක තුළින් මාන්‍ය උඩඟුව අහංකාරය ඉතුවක්කාරකම නිර්මාණය කරගෙන නැවත අගුණයකටපත් වෙලා අසත්පුරුෂයෙක් බවට පත් වෙලා තමන් පිරියෙන්නේ ඒක තුල තමන්ගේ අඩුවක්මයි දකින්නේ අනුන්ගේ අඩුව දකින්නේ ඒක මගේ ගුණයක් නෙමෙයි ඒක ගුණයක් වශයෙන් දකින්න එකත් මගේ අඩුවක් කියලා ඒ අඩුවත් නිවැරදි කරගන්නවා හැමතැනම මගේ දුර්වලකම කියලා මම පිළිගන්නවා. එහෙම පිළිගන්න එක ගුණයක් නෙමෙයි. එහෙම ගුණයක් කියලා පිළිගත්තාම ඒ පිළිගන්න එක තුල අහංකාරකම උඩඟුකම ඇති වෙනවා. ඒක මගේ අගුණයක්. ඒකත් එයා දැකලා ඒ ගුණය නැවත නැවත පරිපරිපාදු කරගන්නවා. පිරිසිදු කරලා ඒක නැවත නැවත ආලෝකමත් කරගන්නවා. මේක තමයි නිවැරදිම කමඨාන. දැන් ඉඳලා අපි හැමෝම මේ ಗುಣධර්මය වඩමු. මේකෙන් සම්මා වඩමු. නිවැරදි දැක්ම වඩමු. දැන් ඉඳලා මේ සයනාසනයේ සිටින කිසිම කෙනෙක් ළඟ අඩුවක් නැහැ. හැමතැනම තියෙන්නේ මගේ අඩුව, මගේ දුර්වලකම, කාගේවත් වරදක් නැහැ. මගේ වරද, මගේ අනුවණකම කියලා දැන් ඉඳලා අපි එක්කිනාට එක්කිනා පිළි අරගනිමු. එක්කිනාට එක්කිනා සමාව දෙමු. අනුන්ගේ අඩුවට වඩා තමන්ගේ අඩුව දකින්න, අනුන්ගේ වරදට වඩා තමන්ගේ වරද දකින්න, අනුන්ගේ අඩුපාඩුවට වඩා තමන්ගේ අඩුපාඩු දකින්න අනිත්‍යගේ මෝඩකම් නෙමෙයි ඒ මෝඩකම් දකින්න තමන්ගේ මෝඩකම දැකලා ඒක නිවැරදි කරගන්න මේ විදියට මේ මිනිසත් භවයේ සතර ඉරියව්වේ මේ අඩුපාඩු දුර්වලකම් දැකලා නිවැරදි කරගෙන හරිගස්ස ගන්න පුළුවන් නම් මේ විදියට ಗುಣ වඩන්න පුළුවන් නම් හැමතැනම Tamange මේ බඹයක් විතර උස තියෙන කය ඇසකන දිවනාසය සමසිත තියෙන ආයතන තුලින් සියලු වැරදි තේරුම් අරගෙන සියලු අඩුපාඩුකම් තේරුම් අරගෙන හැමතැනම Tamange දුර්වලකම් ඒ අඩුපාඩු තියෙන ඒ අනුවණකම් මෝඩකම් තේරුම් අරගෙන නිවැරදි කරගන්න පුළුවන් නම් මේ මිනිසත් භව භවයේ රාත් වෙලා පිරිණිවන් පානවා. එහෙනම් දැන් ඉඳලා මේ තප්පරේ ඉඳලා මේ සෙනේ ඉඳලා සතර ඉරියව්වේ මේ ගුණේ වඩමු. මේ සම්මාදිට්ඨිය වඩමු. මේ නිවැරදි දැක්ම අපේ ජීවිතේ කාලේ පුරාවටම පුරුදු පුහුණු කරමු. එහෙම පුරුදු පුහුණු කරලා සියලු අඩුපාඩු දුර්වලකම් මෝඩකම් අපි නිවැරදි කරලා මේ ලබාපු මිනිසත් භවයේ රාත් වෙලා පිරිණිවන් පාන්න මේ කමඨාන තුළින් මේ සම්මා දිට්ඨිය තුළින් මේ නිවැරදි දැක්ම තුළින් මේ දේශනා තුළින් ලබාගත්තා වූ අවබෝධයේ දැනුම ප්‍රඥාව මේ ලබාපු මිනිසත් භවයේ රාත් වෙලා පිරිනිවන් පාන්න අපි සියලුම දෙනාගේ පිරිනිවීම පිණිසම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි